ධර්මානුශාසනා සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාත්තුව ශ්‍රී ලංකා රාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය මහලේකාධිකාරී ශාස්ත්‍රපති පූජනීය වාත්තුවේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 අත්ති භික්ඛවේ කම්මං කණ්හං කන්න විපාකං අත්ති භික්ඛවේ කම්මං සුඛං සුඛ විපාකං අත්ති භික්ඛවේ කම්මං කන්න සුඛං කන්න සුඛ විපාකං අත්ති භික්ඛවේ කම්මං අකන්නං අසුස්කං අකන්නා සුඛ විපාකං කම්මක්ඛාය සංවත්තති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාභී සදහවත් පින්නතුනි මම ආද මාත්‍රිකා කලේ උතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද කර්මය කියන අදහස සහ ඊට සම්බන්ධ වෙන විදිහට උන්වහන්සේ දේශනා කර වදාළ පුනර්භවයේ හෙවත් නැවත වීම කියන එක පිළිබඳව විස්තරයක් නැවත මතක් කිරීමක් සිද්ධ කිරීමටයි අංගුත්තර නිකාය කියන අපේ වටිනා ග්‍රන්ථාවලියේ චතුත්ථ වර්ගයේ කම්මප්පත්ත සූත්‍රය කියන එක මාතෘකා කරගෙනයි මම මේ දේශනාව පවත්වනු ලබන්නේ. එක හා සමාන සූත්‍ර දේශනා හතක් මේ පිළිබඳව මේ ධර්මයේ සඳහන් වෙනවා එක විදිහටම විස්තර කරන කරුණු නමුත් අවස්ථාවල් වෙනස් වෙමින් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම පිළිබඳ කර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ක්‍රියාව. ඒතර ව්‍යාකරණයේ කර්මය කියනවා වගේ ක්‍රියාවට යටත් වෙන එකක් නෙවෙයි. කර්මය කියන්නේ ක්‍රියාව. මේ ක්‍රියාව සිද්ධ වෙනවා ස්ථාන තුනකින් අපේ ජීවිතේ. එකක් තමයි කාය කර්ම. අපේ කයින් කරන කර්ම, වැඩ, ක්‍රියාව. දෙවෙනි එක වචී කර්ම. වචිනෙන් කරන වැඩ එවත් කතා කිරීම ආශ්‍රය කරගෙන සිද්ධ කරන ක්‍රියාවලිය වාක් කර්ම. තුන මනෝකම් මනසින් කරන දේ. මනෝ කර්මය මේ අතර ප්‍රධානයි. මනෝ කර්මයට අනුකූල වෙද්දියට කර්මය විග්‍රහ වෙනවා කියන එක මේ කවුරුත් මේ අත්ව නිතර අහලා තියෙන කාරණයක්. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. කර්ණය කියලා යනෝ චේතනාවයි සිතවිල්ලයි. සිතවිල්ල කියන්නේ මනෝ කර්මය. ඒ සිතවිල්ලට අනුව චේතීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා අපි සිතා කර්ම කරනවා කයෙන් වචනයෙන් මනසෙන් මේ අපේ බෞද්ධ ජනතාව ඉතාම හොඳින් අහලා තියෙන විග්‍රහයක්. ඒක ඉතින් අමුතුවෙන් මේ අලුතෙන්ම කියන කතාවක් හේම නෙවෙයි. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව. ලංකාවේ සියලුම ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ මැනවින් අහලා තියෙනවා. මම අද දේශනා කරන්නේ මේ කර්මය පාටින් හඳුන්වන අවස්ථාව. දැන් කර්මයේ විවිධ විචංගල හඳුන්වලා තියෙනවා. මේ වෙලාවේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ පාටක් අනුව. අත්තිබික්කවේ කම්මං කන්නං කන්න විපාකම්. කළු පාට කර්ම තියෙනවා කළු පාට විපාක දෙන්න. දැන් අපි දන්නවා කළු පාට සාමාන්‍යයෙන් අපි විවහාර කරන්නේ ශෝකයේ දුකේ පීඩාවේ විරෝධතාවයේ පාට හැටියට කළු පාට. ඒ කළු පාට කවුරුත් එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. එතකොට තව කර්ම වර්ගයක් තියෙනවා සුප් දුක්ඛං සුඛ විපාකං සුදු පාටයි සුදු පාට විපාක. දැන් සුදු පාට අපි හරි ප්‍රියයි. සුදු පාටට හරි ප්‍රියයි. අත වශයෙන්ම සුදු පාට හොඳ සාමයේ පාට. යථාර්ථයේ පාට. දියුණුවේ පාට. ඒක නිසා සුදු පාට බොහොම හොඳ පාටක්. ඊළඟට අතිබික්ක වේ කම්මං කන්න සුක්ඛං. තව කර්මයක් තියෙනවා කළු පාටයි සුදු පාටයි දෙකම තියෙන. කර්මයක්. අනිත් එක තියෙනවා කර්මයක් අකන්නං අසුක්ඛං. සුදුත් නැති කළුත් නැති සුදුත් නැති කර්මයක්. මෙන්න මේ කර්මයේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරනවා මෙන්න මෙහෙම. කන්න කළු කියන කර්ම මොනවද? යම් කිසි කෙනෙක් පාණාතිපාතේ සිද්ධ කරනවා නම් සතුන්ට හිංසා කිරීම, පීඩා කිරීම, ඝාතනය කියන කියන තුනම අයිති පාණාතිපාතා කියනකොට. පාණ ඝාතා නෙවෙයි. ඊට වඩා ගැඹුරු වචනයක්. පාණාතිපාතා ප්‍රාණය අතිපාතයට දාන. හිංසා පීඩා කිරීමත් ඒක පාණාතිපාත. ඊළඟට අදින්නාදානාය සිද්ධ කරනවා. අදින්නාදානය කියලා කියන්නේ අනුංගදී ගන්න එකේම නෙවෙයි. වරද්දලා තේරුම් ගන්න එපා. අනුංගී දෙයෙන් තමයි අපි ඔක්කොම ජීවත්ලා දෙන්නේ. අපේ අම්මලා තමන්ගේ අම්මගේ දීලා තාත්තා ශ්‍රමේ රැය කරලා ආමුදුරුංග මේ දායකයෝ සිව්පසේම ලබා දීලා ගන්න එක අනුංග දේවල්නේ. අදින්නාදානා කියන්නේ නුදුන් දේ ගැනීම. කවුරු යමක් දෙනා නම් ගත්තට කමක් නැහැ. මුදුන්නු දේ ගැනීම. ඊළඟට කාමේසු මිච්ඡාචාරය. කාමේසු කියලා කියන්නේ බහුවචනයක්. මේක ප්‍රධාන වශයෙන්ම පරිස්සී පරපුරුෂ සේවනයේ අයිති වෙනවාමයි. අට කතාවල මේක ඉතාම විස්තර කරලා දීලා තියෙනවා මේක ප්‍රධානම කාරණේ ඒක කියලා. නමුත් කාමය කියලා කියන එකට බහුවචනනේ මොනවාද කාම? චක්කුකාම, සෝතකාම, ගානකාම, ජීවාකාම, මනෝකාම. මේ ඔක්කොම තියෙන. ඒ කියන්නේ ඇහෙන් යමක් දැනීමේ ආශාව. කාමේ. ඉතින් ඇහෙන් රූප බලන්න ඕන. හැබැයි මේ රූප බැලීම වර්ධවා පාවිච්චි කරන්න හොඳ නැහැ. අනින් සද්ධාන්ට ඕන. ඒක වරද්දලා පාවිච්චි කරන්න ඕනේ. ඒක නෑ. එන්නේ කාරණේ තමයි පැහැදිලිවම පෙන්වන්න කර තින්නේ කාමේසු මිත්‍යාචාරය ඕවා ඊළඟ කාරණය මුසාවාදේ මුසාවාද කියන වචනේ විස්තර කරනකොට බොරු කීම විතරක් නෙවෙයි බොරු කීම ප්‍රධානයි නමුත් කේලම් පරස වචන හිස් වචන මේ ඔක්කොම මේ මුසා කියන එකට අයිති වෙනවා ඒක ඒක නිසා ඒ සියලුම වාක් මාලාවන්ගෙන් වෙන් වෙලා කටයුතු කරන්නයි කියලා තියෙන මේ දේවල් සිද්ධ කිරීම. අනිත් එක මදයට හේතු වෙන මොනවද දෙන්නේ? රහ මෙල. මද්ද්‍රව්‍ය කියලා බොන දේවල්. සහ මද්ද්‍රව්‍ය. මේ අද තියෙන ලොකු ප්‍රශ්නයනේ මද්ද්‍රව්‍ය. ඒවා දුම් වෙන්න වෙනත් ආකාරය වෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා. මජ්ජ කියන වචනයට මජ්ජ කියන වචනය මදක් තියෙන මජ්ජං කියලා සමාතයෙන් විස්තර වෙනවා මදයට මජ්ජ කියන වචනේ දෙනවා කියලා. ඒ වගේම මජ්ජ කියන වචනේ පැහැදිලිවම මද්ද්‍රව්‍ය කියන වචනේ සඳහා යෙදෙනවා. මෙන්න මේ වෙයින් මේ කියන දේවල් වලින් යුක්ත වෙන කෙනාගේ කර්ම අනිවාර්යයෙන්ම කළු පාටයි. අලුපාට කර්මවල තියෙන ලක්ෂණය තමයි අලුපාට විපාක ලැබෙනවා. අලුපාට විපාක කියලා කියන්නේ දුක්සහිත වූ විපාක ලැබෙනවා. මෙලෝ වශයෙන් දුක්සහිත විපාක ලැබෙනවා. පව් කරන කිසි එක්කෙනෙක් සත්ත්ව ඝාතන කරන කිසිම එක්කෙනෙක් ඒ විතරක් නෙවෙයි සත්‍යයන්ට හිංසා කරන කිසි කෙනෙක් මානසික වශයෙන් සන්තෝෂයක් විඳින්නේ නැහැ. විඳින්න බෑ. මොකක් නිසාද මේ සත්තු ගැන හිතනකොට? බුදුරජාණන් වහන්සේ නම් පැහැදිලිවම දේශනා කළා තියෙන්නේ සත්තු කියලා කියන්නේ මමමයි. අත්තානං උපමං කත්වා මා උපමා කරන්න මම තමයි සත්ව කියලා කියන්නේ සියලුම සත්ව. මනුෂ්‍ය වර්ගය අතර ಜಾති වර්ග, භාෂා ભેද, ආගමික වශයෙන් වැරදි දර්ශන වලටපත්ලා ගහගන්න එක ආගම තියෙන ගහගන්න නෙවෙයි. ආගම් තියෙන හැමෝම සැනසෙමින් ජීවත් වෙන්න. නමුත් ආගම වරදලා ප්‍රයෝජන ගත්තම සාමය විත විරුද්ධව වැඩ කරනවට වඩා ආගම විසින් මිනිස්යන්ට බාධාවන් කරලා තියෙනවා. ඒත් වශයෙන් මේ වැරදි නිසා. එතකොට ඒ මනුෂ්‍ය වර්ග බෙදන්න හොඳ නෑ. මේ ජර්මන් කාර්යයා, ඇමරිකන් කාර්යයා, දෙමළ මිනිස්සයා, සිංහල මිනිස් මුස්ලිම් ජාතිකයා එහෙම වඩන්න ඕනේ නැහැ. කවුරුත් මිනිස්සයෝ. ඒකවල කාට හිංසා කරත් ඒක මට හිංසා කරනවා වගේ. න හනේ න ඝාතේ හිංසා කරන්න එපා මරන්න එපා. ඕක තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. එහෙම කරාට පස්සේ මොකද වෙන්නේ කියන එක ගැන බොහෝම හොඳ දේශනාවක්. පැවැත්වෙනවා මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රය. බොහෝ දෙනෙක් මේ සූත්‍රය අහලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරලා තියෙනවා බොහෝම හොඳට හදාරන්න ඕන කරන දෙයක්. ඒක දේශනා කරන්නේ තෝදෙය පුත්ත මග කියන මානවකයාට. ඒ මග මානවයකට චේතනා කරන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊටාම හොඳට සම්මස්සකා මානව සත්තා තරුණය මානවකය සියලුම සත්වයෝ කම්මස්සක කර්මයේම වන්නේය කම්මදායාද කර්මයේම තමන්ගේ දායාදේ හැටියට ගෙනියන්නේය කම්ම බන්දු කර්මයේමයි තමන්ගේ නෑදෑයා කම්ම පටිසරණ. කර්මයමයි මට තියෙන පිළිසරණ ආරක්ෂාව. කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පණීතතායි. මේ කියන කර්මය නිසා මිනිසුන්ව සත්තුන්ව හීන කියන්නේ පහත් පණීත කියන උසස් පහත් උසස් තත්වයටපත් කරන්නේ කියලා. දැන් මේ පාඨයේ දැකපු ගමම්ම මේක විතරම නම් හදාarලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව විවිධ අවස්ථාවල එන මිනිසයා දිහා බලලා ඉදිරියපත් වෙන සාධකයේ දිහා බලලා ඇති වෙන ප්‍රශ්නේ දිහා බලලා උන්වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ මූලික දේශනාවල කොටසක් විතර හැටියටයි. තමන්ගේ සම්පූර්ණ සංකල්පයේ කොටසක් අවස්ථාවට දේශනා කරන්නේ. එතකොට හිතන්න පුළුවන් ආපෝ මේක කර්මය මේක නියතිවාදයක් අනිවාර්යම කර්මෙන් තමයි මේ ඔක්කොම කරන්නේ එහෙම නැහැ කවදාවත් එහෙම ඒ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ මේ දේශනාවේ තියෙන්නේ සත්‍යයන් හා විශ්වය තියෙන භාණ්ඩයන් පිළිබඳ විශ්වයගත දේවල් විශ්වය කියන එක මොකද්ද කියලා තේරුම් ගන්න තරම් අමාරුයි විශ්වය කියන්නේ මේ කියන්න බැරි ප්‍රමාණය. ඒකේ ගත තියෙන සියලු දේවල් වල ක්‍රියාකාරීත්වය බලපාන නියාම න්‍යාය පාක්තිය. කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, ඊතු නියාම. ඔයා කී ආකාරයට න්‍යාය ධර්ම පහක් තියෙනවා. කර්ම එකක් විතරයි. දැන් කර්මයෙන් ඔක්කොම වෙන්නේ නැහැ. කර්මයෙන් සියල්ල වෙන්නේ නැහැ. එවනම් කොහොමද මේ මේ කියන්නේ කර්මය කම්මස කෝමි මම කර්මයෙන් මෙමි කියලා. මම කර්මයෙන් මෙමි කියන්නේ පුද්ගලික මගේ පැවැත්මට විශේෂයෙන්ම මිනිසුන් සඳහා. ඒ මිනිසුන් සඳහා කියලා කියන්නේ චේතනාව හොඳ නරක කියලා වෙන් කරන්න පුළුවන් මනස ඇති කෙනා. මිනිහා කියලා කියන්නේ. දෙවිවරුන්ටත් ඒ මනස තියෙන්න පුළුවන්. නමුත් දෙවිවරුන්ගේ පැවැත්ම තීරණය කරන්නේ චුතිය. ඒගොල්ලෝ චුතියටපත් වෙනවා, ඉබේම මැරෙනවා, ඉබේම උපදිනවා. නමුත් මිනිස්සු එහෙම නෙවෙයි. ත්‍රිසං සත්තුන්ට සචේතනික කියන ස්වභාවයක් ඇති වෙනවද කියලා දන්නේ නැහැ. අපිට හොයන්න වැඩකුත් නැහැ. කෙලින්ම අපිට ඒකට වැඩ අදාළ වෙන දෙයක් නෙවෙයිනේ. මේ මිනිස්යනේ අපි මිනිස්යෝනේ. මිනිස්යන්ටයි මේක බලපාන. බුදුරජාණන් වහන්සේ එකම අවස්ථාව කර අනිත් හැමතැනම මනුෂ්‍ය විශේෂ කළා කියන. එකම අවස්ථාව තමයි සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා. සියලුම සත්‍යයන්ට ජීවත් වීමේ අයිතිය තියෙනවා. ඒ ඇරුණ විට මනුෂ්‍යයා විශේෂයි. උදාහරණ බණ කිවි භාෂාව කතා කරන දේව මනුස්සානම් භාෂාව කතා කරන. භාෂාව තේරෙන. දෙවියන්ට හා මිනිසුන්ට පමණයි. සාමාන්‍යයෙන් අපේ ගාමීය දෙවිවරුන්ට භාෂාව තේරෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ප්‍රශ්න කරන දෙවිවරුන්ට මහා දක්ෂ. අන්තෝ ජටා බහි ජටා කියන මහා විශාල ප්‍රශ්නයට බුදුහාමුදුරු දුන්න උත්තරයයි ඒක තේරුම් ගන්න පුළුවන් ශක්තියකුයි තිබුණානේ දෙවියන්. දැන් මේ වගේ මහා පුදුම දැනුම් සම්භාර වෙච්ච දෙවිවරුත් ඉන්නවා. මේ භාෂාව දන්න අයට ඒ නිසා මේ මිනිස්සයා කියන වර්ගයාගේ සියලුම දේවල්ට නෙවෙයි නමුත් පැවැත්මේ අංක 1 කර්මයේ වවට බලපාන. කර්මයෙන්ම නෙවෙයි ඔක්කොම වෙන්නේ. හොඳ කර්ම කරාම හොඳ විපාක ලැබෙනවා. නරක කර්ම කරාම නරක විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම සරලව සරල භාෂාවෙන් දේශනා කළා tie. කවදාවත් උන්වහන්සේගේ ධර්ම දේශනාවක් කවුරුවත් කියලා කියන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ කියලා. දැන් අපි සමහර දර්ශන දේශන අහන්න ගියා. අපිට තේරෙන්නේ නැහැ මේ කියන්නේ පිළිගන්නත් බෑ. ඒක බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. ඒ නිසා කර්මය කියන්නේ මොකද්ද කියන්නේ ඒක? බුදුහාඳුරෝ දේශනා කරපු හැටි මුලින් බලන්න. උන්වහන්සේ කිව්වා කුසල කර්ම අකුසල කර්ම. එතන හොඳ නරක. අද වෙනකම් ඉස්නගන්න පිටියෝ දඟලනවානේ. හොඳ නරක කියන්නේ මොකද්ද කියලා. මේ මේ අවුරුදු 7 පොඩි ළමයාට තේරුම් ගන්න පුළුවන් පුළුවන් දේ මේක. තමන්ගේ කීකරු ශිෂ්‍ය රාහුල පොඩි හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරා සූත්‍රයක තියෙනවා සඳහන ඒක ඒ සූත්‍රය ඒකට කියන්නේ රාහුලෝ වාද සූත්‍රය මජ්ක්‍ධිම නිකායයි. මේක කියනවා මෙච්චර මෙහෙම රාහුල මම ඔබට ආවේ අද හොඳ නරක කියලා දෙන්න. යමෙක් තමන්ගේ කයින් නැත්තම් වචනයෙන් නැත්තම් මනසින් අනුන්ට හිතකර වෙන දෙයක් කරනවා නම් තමන්ට හිතකර වෙන දෙයක් කරනවා නම් තමන් අනුන් කියන දෙපක්ෂේ හිතකර වෙන දෙයක් කරනවා නම් ඒක තමයි අකුසලයේ කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අකුසලයේ කියලා කියන්නේ. මේ සූත්‍රයේ පුදුම දේශනාවක් තියෙනවා. කෙනෙක් තමන්ට අහිතකර දෙයක් කරන්නේ නැත්තම් අනුන්ට අහිත කර දෙයක් කරන්නේ නැත්තම් අනුන් තමන් කියන දෙපක්ෂයට අහිත කර දෙයක් කරන්නේ නැත්තම් ඒකමයි කුසලය. අපි හිතන්නේ මේ කුසලය කියන්නේ මේ අතිශය විශාල වශයෙන් ඉතාම හොඳ දේවල් තමයි දන් දීම, චෛත්‍ය හැදීම, ඔක්කොම හොඳයි ඒක තමයි. ඒ ඒක ඒක වැටෙන්නේ පිනට. කුසලයේ පිහිටා කරන පිනට. කුසලයේ කියන්නේ ඒක. ඒ නිසා බුදුහාමර දේශනා කරන ඒ කුසලයක් කොහොමද වෙන්නේ කියලා. ඒ කොහොමද වෙන්නේ? දැන් සතෙක් මරණ එක අකුසලයක්. සත්තු මරණ එක. ඒකේ කුසලයේදී මෙහෙමයි. බුදුහාමර දේශනා කරනවා මානවකය යම් පුද්ගලයෙක් ඉන්නවා හරිම රෞද්‍රයි ලෝහිතපාණි අත්වල ලී වැකිරලා ඉන්නේ. හත පහතේ විනිට්ටෝ කියලා කියන්නේ සතුන් කෙරෙහි හැමතිස්සෙම වෙනසීමේ ක්‍රියාවලිය කරන අදයාපන්න දයාපන්න නොවන සබ්බ භූත පාන භූතේසුසෝ සියලු ප්‍රාණයන් කෙරෙහි කිසිම දයාවක් නැති කෙනෙක් ඉන්නවා නම් අන්නේ තැනැත්තා ඒ කරපු කර්මය නිසා ඒ කර්මයේ පිහිටීමෙන් ඒ කර්මයේ සමාදන් වීමෙන් කායස්ස බේදා පරම්මරණා කාර්යයේ බෙදලා මරණයටපත් වුණාම අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපජ්ජති අපාය දුගතිය නිරයේ උපත්ති ලැබෙනවා එහෙම නොවේ මනුෂ්‍ය ලෝකයට ආවනම් එහෙම මොකද්ද වෙන්නේ? අපායිකෝ හෝති. අල්පායස ඒ උපන්න උපන්න භවයේ. දැන් මේකෙන් තියෙනවා මොකද්ද? ඒකේ අනිත් පැත්ත හොඳ කෙනෙකුට කියන්නේ දයාපන්නෝ සබ්බ සබ්බ භූතේසු අනුකම්පකම් කරෝති කියන අදහස වෙන විදිහට ඒක දක්වලා තියෙනවා යම් කිසි කෙනෙක් පාණාති පාතම් පහය පාණාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තු ලැජ්ජී දයාපන්නෝ සබ්බ භූතානුකම්පී විහෙරති සියලු සත්වයන්ට අනුකම්පාවෙන් ජීවත් වෙන දයාව ඇති සතුන් මැරීමේ ලයි. ඒවා ඉතින් අලුතින් ඇති කරගන්න ගුණ. අන්නේ ගුණ ඇතිවීමම තමයි එතකොට කුසලයේ බවටපත් වෙන්නේ. අර අර අපරාධ නොකිරීම. ඒ නිසා කුසල අකුසල කියලා කියන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. මේ කුසල අකුසල් කිරීම අපිට බලපාන ක්‍රමේ පැහැදිලිවම දක්වලා තියෙනවා මොකද්ද වෙන්නේ කම්මං සත්‍යේ විභාජති යදිදං හිනපනිතතාය කර්මයේ විසින් සත්‍යාව බෙදීමක් සිද්ධ කරනවා මොකද මේ බෙදීම සිද්ධ කරන්නේ සත්‍යයගේ බෙදීමක් සිද්ධ කරනවා කොහොමද මේක ටික ජීව විද්‍යාත්මක අංශයට අයිති වෙන දෙයක්. ප්‍රාණඝාත අකුසලයේ කරන එක්කෙනා ප්‍රාණඝාත කියන්නේ ප්‍රාණය නැසන එක්කෙනා අල්පායුක වෙනවා. අනිත්‍යනත්තාගේ ප්‍රාණය ආරක්ෂා කරන කෙනා නැත්තම් ප්‍රාණඝාතය නොකරන කෙනා දීර්ඝායස බවට පත් වෙනවා. මේ කාලේ අපිට පේනවා 100ට අඩු ආශයෙන් මැරෙනවා. ලංකාවේ මේ බෞද්ධ රටේ මරණ වෙන බැලුවොත් මරණ වලින් වයසට ගිහින් මැරෙන අය අඩුයි. පොඩි ළමයි මැරෙනවා. පාරේ අන්තර වෙලා මැරෙනවා. විශාල වශයෙන් මැරෙනවා. මට හිතෙන්න නම් අපේ චර්යාව පෙර වගේ නෙවෙයි. දැන් ප්‍රාණඝාතයට බොහොම තැනක් දීලා තියෙනවා. අති විශාල සත්‍ය සංඛ්‍යාවක් මරනවා. ආහාර සඳහා. ප්‍රාණඝාතය කරනකොට ඒකේ විපාක ලැබෙනකොට අල්පායුෂ බවට පත් වෙනවා. ඒක නිසා දැන් අල්පායුෂ ත්වයට පත් වෙලා තියෙන්නේ මේ අතිශය විශාල පරිභෝජන රටාවත් එක්කලා ඉල්ලුමට අනුව සැපයීම ඇති කිරීම සඳහා විශාල සත්ව ඝාතනයක් කිරීමයි. මේක මේ අත සාකච්ඡා කරන්න උනා. ඇත්තට මේක කොහොමද බලපාන්නේ කියලා මේ මේ ආහාරය කොහොමද මේකට බලපාන්නේ ඒක ඒකට විවිධ මත තියෙනවා. නමුත් පළවෙනිම තර්කය තමයි ඉල්ලුමට අනුව සතියේම නිසා තමයි මේ ඉල්ලුම අඩු කරොත් පානකාතය අඩු වෙන්නට පුළුවන් කියන එකයි දෙන්න ඕන කරන්නේ. එතකොට ඒක නිසා තමයි සමාජලාට මේ මේ සාඩු ආයසේ මරණයටපත් වීම සිද්ධ වෙන්නේ. අනිත් කාරණේ තමයි දීර්ඝාය සම්පත් ලැබෙනවනේ. දැන් මේ මම පෞද්ගලිකව දන්න දෙයක්. අටසිල් ගන්න උපාසකමලනේ හරියට ඉන්නේ. මේ අටසිල් ගන්න උපාසකමල හරි විශාල කාලයක් ජීවත් වෙනවා. මේ මේ ඉක්මනින් මැරෙන්නේ නැහැ. එකක් ඒගොල්ලන්ගේ චාරිත්‍රය හොඳකම. අභ්‍යන්තරයේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා වෙලා තියෙන එක මද්ද්‍රව්‍ය වගේ විෂ දේවල් ශරීරයට ගත නොවී තියෙන එක බොහෝ වෙලාවට එළවලු එක ආහාර ගන්න එක හිත භාවනා කරන එක ටිකක් හෝ ඊළාට පොයට අර සම්පූර්ණයෙන්ම මේ ශෝධනය කරන එක මනස ඒක ගොඩක් ජීවත් වෙනවා ඒක තමයි දීර්ඝාස වෙනවා කියන්නේ ඒක මේ කර්මයේ ඔක්කොම ඊළඟ භවයේ හෝ ඊට පස්සේ භව වල විපාක වෙනවා නෙවෙයිනේ බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්වනකොට තියෙනවා කර්මයක විපාක දෙනකොට අර ජවන සිත්තල කියලා ඒ පවලේ මේ ජවන සිත මේ භවයේ විපාක දෙන්නේ හත් වෙන එක ඊළඟ භවයේ විපාකද. හිතේ පහළ දෙපාරනේ කවදා හරි. ඒක නිසා ඒකේ ලොකු ප්‍රයෝජනයක් හොඳයි. සිල් අරන් බලන්න කොච්චර හොඳ කියලා දවසකට සිල් අරගෙන අෂ්ටාංග සීලේ පවදන් වෙලා පන්සලකට ගිහිල්ලා විවේකීව ඉන්න බලන්න කොච්චරනම් සන්තෝෂයක් ඇති වෙනවද කියලා බලන්න. ඒ සන්තෝෂය දන්නවා උපාසකම් වල වැඩියේ. පිළිමයක් නැතුව නෙවෙයි. මම කියන්නේ මගේ අත්දැකීමට අනුව ඒක නිසා ලොකු විශාල සතුටක් ඇති කරගන්න පුළුවන්කම. ඒක තමයි දීර්ඝාසය. කොහොමද දීර්ඝාසය වෙන්නේ? දීර්ඝාසය මේ අභ්‍යන්තර ශරීරය හොන්ට තිබෙන්නේ. මේ ආත තියෙන්නේ මොකද? මේ මානසික අසහනෙ ඉන්නේ මොකද? මේවා මේ පීඩා ඉඳලා හිටිනකොට එකතැනම පල්ලෙමින් ඉන්න එකේ තියෙන ස්වභාවය මොකක්ද? ඒ විවිධත්වයක් තියෙනවා. ඒක විවිධත්වය හරි හොඳයි පාසල ගිහිලා. පොයට විවිධ වෙන එක. ඊළඟ කාරණේ තමයි බෞවා බාධා අපාව අපාව සතුන්ට හිංසා කරන අය ආබාධිත වෙනවාමයි. දැන් මම මේ පස්සේ විස්තර කරන්න කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එතකොට සතුන්ට හිංසා නොකරන අය ආබාධ අඩු අපාබාධ අඩු අඩු බවට පත් වෙනවා. දුබ්බන්නා වන්නවන්තා දුර්වර්ණ කියලා කියන්නේ කැත කියලා සාමාන්‍යයෙන් අපි කියන දෙයක් වර්ණය අපහැරී පියමනාව නොවන වෙන්න පුළුවන්. වන්නවන්තා කියන්නේ ලස්සන ලස්සන පිනක් නැත්ත වශයෙන්. ඒ කියයි කිසි කතාවක් නැහැ. මේක වෙන්නේ ලස්සන කෙනාට දේශ කරන. දේශ බහුල. ක්‍රෝධ බහුල කෙනා දැනනට පස්සේ අර රූපයට කරන නිසා දුර්වල ඕන තරම් කතා තියෙනවා. බෞද්ධ කතා තියෙනවා මේකට ඕනෑ තරම්. දැන් ඔය එහෙම කරලා ඉවර වෙලා දුර්වර්ණ වෙච්ච අය අනුන්ට රූපෙට නිගා කරලා ඒක නිසා දුර්වර්ණ වෙච්ච අය ඊළඟට වන්නවන්ත එහෙම නොකරන අයට කමක් නෑ උපේක්ෂාවෙන් දිහා බලන කෙනා ඒගොල්ලෝ හොඳට ප්‍රියමනාප රූපයක් ලබනවා අප්පභෝග මහා භෝග අනුන්ගේ දේවල් හොරකම් කරනකොට කඩා වඩා ගන්නකොට මංකොල්ල කනකොට ඒක විපාකෙට ඉතින් මෙයා කවදා හරි ඒ තත්ත්වයටපත් වෙනවා. හැබැයි එහෙම නොකරනවා නම් Tamanට ධනවතෙක් හැටියට පවතින්නට පුළුවන්. නීච කුලික උච්චා කුලික මේක පොඩි ප්‍රශ්නයක් තියෙන එකක්. මේක වරද්දලා තේරුම් ගන්න එපා. මේ එක එක සමාජවල කුලය කියලා කියන එක වෙනස් වෙනවා. pāli භාෂාවේ කුල කියලා යොදන්නෙම හැබැයි gedara කියන අර්ථයට. හොඳයි gedara කියන නොවන අර්ථයෙන් ගත්තත් ඉන්දියාවේ තියෙන කුල ભેද නෙවෙයි ලංකාවේ තියෙන්නේ. බටහිරට ගියාට පස්සේ සුදු කළු ભેද මේ අපි සුදු ඔක්කොම හෙට ගියාට පස්සේ කළු කියලා තමයි සැලකන්නේ. ඉතින් වගේ වෙනවා. නමුත් ඒ වගේ අවස්ථාවල සමාජයක එවැනි පීඩාවක් නොවන විදිහේ මානසික මට්ටමින් ජීවත් වෙන ශක්තියක් තියෙනවා නම් එයා උච්ච කුලික උසස් කුලියේ. එහෙම නැත්නම් තමයි මේ පහත් කුලිය කියන එකට වැටෙන්නේ. දැන් වැට වශයෙන්ම එහෙම එකක් නැහෙනි. විශේෂයෙන්ම ගිහි සමාජයේ අද ලංකාවේ නම් එච්චර ඔය කුල බේද ගැන එච්චර ලොකු සැලකිල්ලක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ සබුදු සමාජයේ ජීවිත ලංකාවේ මේක වැඩි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දුප්පඤ්ඤතා පඤ්ඤාවන්ත අනුන් ඉගෙන ගන්න එකට දේශ කරනවා නම් වෛර කරනවා නම් බාධා කරනවා නම් එයා ප්‍රඥාව අඩු කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නොකරන කෙනා ප්‍රඥාව බෙදී වෙනවා. දැන් වාක් කතා කරන්න ඕනේ අපි දන්නවනේ චුල්ලපන්තක හාමුදුරන්ගේ කතාව. චුල්ලපන්තක හාමුදුරන්ට මාස 4ක් අධිකාරට ගිහිල්ලා ධාතාව පාඩම් කරන්න බැරිනක මේක වෙන්න බැරි වැඩක්. මේක වෙන්න පුළුවන් විශේෂ අධ්‍යාපනයක ඉගෙන ගන්න ළමයින්ට නම්. මේ මේ හොඳට මේ ඔක්කොම ශක්තිය තියෙන හිම එකක් නැති. පැය දෙකක් තුනක් භාවනා කරලා තමන්ගේ ශරීරයේ දහස් දහසක් බවට පරිවර්තනය කරගෙන නිසා සමාධි ශක්තියක් ලැබපු මේ තැනැත්තාට ඊට පෙර මාස හතරක් එක ගාථා පාඩම් කරන්න බැරුණා කිව්වා මේක වෙන්නේ මොකද? මොකද අර ඉස්සර භවයේ ලොකු ගුරුවරයෙක් වෙලා <laughs> ඒ ගුරුවරයා තමන්ගේ එක ශිෂ්‍යයෙකුට අපහාස කරලා ලැජ්ජා හිතෙන හැටියට දාඩිය දාලා වාඩි වෙනතරව ඒ දරුවට ඒ ශිෂ්‍යයාට ඒකේ ඒ කර්මය තමයි මේ බලපෑවේ මම මේ කියන්නේ විශේෂයෙන්ම ගුරුවරු මේ ධර්ම ශ්‍රේණිය කරන ගුරුවරු මතක තියාගන්න ඕන අපි වැඩ කරන්නේ ෆයිල් එක නෙවෙයි. අපි වැඩ කරන්නේ මේ රොබෝලත් එක්ක නෙවෙයි. අපි වැඩ කරන්නේ ඇටමස්ලේ තියෙන විශේෂයෙන්ම හොඳ හිත තියෙන පොඩි දරුවොත් එක්ක. මේ දරුවන් කෙරෙහි නොදැන විෂය විතරක් දැනගෙන උගන්වන්න යන ගුරුවරු නිසා තමයි අර අධ්‍යාපන විද්‍යාවේ එක පොතක් තියෙන්නේ පාසල ළමයි මරයි කියලා. කුසලතා තියෙන ළමයින්ව නැති කළා දානවා සමහර ගුරුවරු. මට තියෙන හොඳ උදාහරණ. ඒ වගේ නැති කරු ළමයි හතර පහ දෙනෙක් මම පුද්ගලික උපදෙස් දීලා දැන් බොහොම ඉහළ මට්ටමකට පත්ලා දැන් සියල්ලම උපාධාරී වෙලා තියෙන විෂය මාඩු කළේ මේකලා සමහර හිතනවා මේ මේ සමහර විෂයන් ඒව නිකන් අති විශිෂ්ට විෂයන් කියලා පොඩ්ඩක් ඉගෙන ගන්න බෑ ඒවා විශිෂ්ටතම තත්ත්වයට ගිය අය බර්න් රස්ලා අයින්ස්ටයින් වගේ ඇත්තෝ ආතසී කාක්කගේ අය මේ බුදුදහම උන්ට අදාළලා කියන මේ මේ බුදුදහම තියෙන්නේ මීට මොකක් බොහොම අපේ විද්‍යාවට බොහොම එහා කියලා. නමුත් අරගොල්ලෝ හිතන මේක තමයි ලෝකේ තියෙන ලොකුම වැඩේ කියලා. අපහාස කරනවා මේ පොඩි අහිංසක ළමයින්ට. ඒ ළමයි මොට කළා දාන. එහෙම කරොත් චුල්ල පන්තක හිමියන්ට වෙච්ච වැඩේ වෙන බව ඒගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. නිසා දයාව කරුණාව ටික ගන්න. මෙන්න මේම තමයි සත්‍යයන්ගේ අපේ කර්මය අපිට බලපෑම් කරන්නේ. දැන් මේ කර්මය කියන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන හැටියට මම විස්තර කරානේ. එතකොට මේ චේතනාව කයින් වචනයෙන් මනසෙන් සිත් වෙන ආකාරයත් මෙහෙමයි. දැන් බලන්න ඕන කරන්නේ මේ කර්මය කොහොමද පුනර්භවයට බලපාන්නේ කියලා. පුනර්භවය කියන්නේ නැවත ඇතිවීම. බොහෝ ආගම්වල නැවත් සියලුම ආගම් දහම්වල අපි ඒවට ගරු කරනවා. ඒවා බොහොම හොඳ සදාචාර ධර්ම පද්ධති කියලා තියෙනවා. කවුරුත් ආගම් විශ්ලේෂණය කරන්න හොඳ නැහැ. සදාචාරය සම්බන්ධ හොඳ පදනමක ඉන්නවා. ඒගොල්ලෝ විස්තර කරන්නේ පුනරුත්පත්තියක් වෙනවා. එක්ක තව එක ආත්මයක් උපදිනවා. නැත්නම් සමාන තව ආත්ම විශාල සංඛ්‍යාවක් උපදිනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක ආත්මයක් හෝ ආත්ම කියලා උපදින්නේ නැහැ. මොකද ඒ ආත්මයක් නැහැ. ආත්මයක් තියෙන එක උපදින්න නම් ආත්මයක් නැහැ. දැන් ආත්මයක් නැත්තම් කොහොමද මම කරන කර්ම රැඳිලා තියෙන්නේ? දැන් ඊළඟ බබේට මම කරන කර්ම යනවනේ. ඒ යන්න නම් කොහොමද ආත්මයක් නැත්තම් රැඳිලා තියෙන්නේ? ආත්මයක් නැහැ. අපිට තියෙනවා සිත. හිතේ තියෙන අවස්ථා කීපයක්. එකක් තමයි මනස. මනස කියලා කියන්නේ ඉන්ද්‍රියක්. මගේ ඇහැ ඉන්ද්‍රිය. දැන් මට මේ ඩායක ඇත්තම පේනවා. ඒතකොට මේ ඇහැ කියන ඉන්ද්‍රිය. ශබ්ද ඇහෙනවා. කන. සුවඳ සුවඳ දැනෙනවා. නාසය. රස දැනෙනවා. දිව මම කය මට ස්පර්ශය තේරෙනවා. මෙහෙම මගේ ස්පර්ශය මට හුලඟක් වන්නකොට තේරෙනවා. කය. ඒ වගේම මනස. මනස කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මනසට අයිති වෙන්නේ මනසට අයිති වෙන්නේ අනිවාර්යයෙන්ම ඉන්ද්‍රියක් ඉන්ද්‍රිය කියන එක මේ මේ මේ මේ මේ මේ විවිධ වචන බුද්ධාම විස්තර මෙතන කියන්නේ පංච ෂට්ඨ ඉන්ද්‍රිය කියන වචනේ. ඒක ඉන්ද්‍රියක්. ඒ කියන්නේ එහෙම හිතන්න එපා. විඥාණය. විඥාණය කියන්නේ හිතේ කොටසක් නැත්නම් සිතට ඇති වෙන දෙයක්. නමුත් පූර්ණ සිත නෙවෙයි. විඥාණය කියන්නේ සම්බන්ධීකරණය. මට දැන් මේ මහත්ය ඉන්නවා කියලා පේන්නේ. මගේ ඇහැයි මේ මහත්යයි ඉන්නවා. මේ මහත්ය බාහිර රූපේ මගේ ඇස අභ්‍යන්තරේ මේකට එනවා මනෝවිඥාණය. මනෝවිඥාණය ආමත්මේ චිත්තේට ඒකෙන් තමයි චක්කුන්ට පතිත රූපේට උපදින චක්කු විඥාන. චක්කු විඥානේ පහළ වෙන්නේ එතකොටයි. සිත කියන්නේ ඊට වඩා වෙනස්. සිත කියන්නේ සංකාරසිත අසංකාරසිත. සංකාරසිත කියන්නේ දිගට අපේ තියෙන අසංකාරසිත කියන්නේ බුදුජානන වහන්සේ දේශනා කරන අසංකාරගතං චිත්තං තණ්හාංකය මජ්ජගා සුස්තාව සම්පූර්ණිත කරනකොට ඇති වෙන අසංකාර සිත. මේ සිත පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සම්පන්නය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. කිසි දෙයක් පවතින්නේ නැහැ. තප්පරයෙන් කෝටි ගාණකින් සිතුවිල්ල වෙනස් වෙනවා. මේ ලෝකයේ තියෙන වැඩිම වේගයෙන් වෙනස් වෙන දේ සිතයි. මේ ශබ්දය නෙවෙයි ආලෝකය නෙවෙයි. ඒසා වේගයෙන් විරස් වෙන සිතට ඒ ඒ මේ කර්ම ටික වැටෙනවා. මේ මැරෙන අපේ අවස්ථාවට අපේ ප්‍රතිසන්දි සිත කියන එකට මේ මේ අපේ මේ වෙලාවේ අපිටපත් වෙන ආසන්න කර්මයක් එක්ක වෙච්ච කර්ම ටික ඇතුල් වෙනවා. ඒකත් පටිච්චසම්පාද ඒකට යන ශක්තියක් යන. ඒ ශක්තියෙන් නැවත වීමක් වෙනවා. වීම කියන්නේ අර භවයේ වීම. ඒ කර්ම ශක්තිය වීම ඒකෙන් උත්පත්ති ලැබෙන. ඒක නිසා මේක බොහොම එච්චර විශ්වාස කරන්න අමාරු දෙයක් හෝ දෙයක් නෙමෙයි. ඒකෙන් තමයි පුනර්භවය කියන එක ඇති මේක හොඳට හදාරපු ස්වාමීන් වහන්සේලා ග්‍රන්ථ බොහොම ලියලා තියෙනවා කොහොමද මේ කාරණේ සිද්ධ වෙන්නේ කියලා. ඒක තමයි කර්මයේ පුනර්භවය. ආත්මයක් නොවන ස්ථිරව පවතින නොවන සිතක් නොවන නමුත් පටිච්චසම්පන්න වූ සිතේ ක්‍රියාකාරීත්වය තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒකෙන් තමයි පුනර්භවය කියන එක ඇති වෙන්නේ. මේ පුනර්භවය ඇති වෙන්න සංකාර කියන එක බලපානවා සංකාර කියන එකට කියන්නේ කර්ම හොඳ නරක එක්කව කිරීම සංකාර. සංකාර කියන්නේ රැස් කරන. ඒක අපේ මේ සංකාර කියන ස්කන්ධය රැඳලා තියෙනවා. ඒවා ඔක්කොම මැරෙනකොට මැරෙනවා. නමුත් මේ ශක්තිය තුළින් නිස්සංග භවය වෙනවා. ඒ නිසා මේ කාරණේ හොන්ට තේරුම් අරගෙන කටයුතු කිරීමෙන් අපිට ධර්ම සාකච්ඡාවක් කරන්න පුළුවන්. උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. වඩාත් මේ ගැන දැනුම ලැබෙන්නේ භාවනාමය ප්‍රඥාවෙන් ඒක ලබා ගන්න පුළුවන්. සමාහට ආත්මීය භාෂාවෙන් අපිට මේ මේ අනාත්මීය වූ මිදර්ශනය කියන අමාරුයි. ඒකට අවබෝධය අඩු වෙනවා කාගෙත් ඒ වුණත් මේ කාරණේ හැදෑරීමෙන් ගාක් ලොකු දැනුම ඒ සඳහා ඔබට ශක්තිය ලැබේවා පතන කාර්යයන් ඉෂ්ට සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේදී ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තන් සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සියල්ලන්ටම නිර්වාණාවබෝධය වේවා සාදු සාදු සාදු සුපින්නතුනි කර්මය හා පුනර්භවයේ මාතෘකා කරගනිමින් අද උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ වාක්තු ශ්‍රී ලංකා රාමාධිපති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ නියෝජ්‍ය මහලේකාධිකාරී ශාස්ත්‍රපති පූජනීය වාද්දුවේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට එසේනම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න මෙම ධර්මානුශාසනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. Thank you.